ડોક્ટર අරුන්දති අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවේදී පැවසුවේ දැන් අපි ඇස ආයතනයක් හැටියට ගත්තොත් ස්වාමීන් වහන්සේ එතකොට බාහිර අරමුණයි ඇසයි විඥානය නිසා මතුවෙන චක්කු විඥානය දැන් ඒක සුවිශේෂ වෙන්නේ එක එක පුද්ගලයාට අපි එය විශ්ලේෂණය කරන්නේ අපේ යම් කිසි පෙරගෙන ආපු සසර අත්දැකීම්ද මම පාවිච්චි කරන වචනේ හරියද දන්නේ නැහැ ඒ පූර්ව සංඥාමත් පූර්ව සංඥාමත් මොකද්ද ස්වාමීනන්ස පූර්ව සංඥා මත ඒ කියන්නේ පෙර අපි ඒ දැන් අපි යම්කිසි රූපයක් දකිනකොට ඒ රූපය ගැන හෝ ඒ බඳු රූප ගැන කල්ලාතුව අපි හිතලා කල්පනා කරලා අහලා දැනගෙන තියෙන ඒ දත්ත අනුව තමයි අපි මේ අලුත් රූපය ගැන තීරණ ගන්න යන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ ජීවිතේනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි අනුසය සංසාරිකේවත් එතනට එකතු වෙනවා. එතනට එකතු වෙනවා නේද? ඔව් සංසාරික වශයෙන් ඒ නිසානේ දැන් සමහරවන්ට සමහර කාරණා ගැන නිකන් අස්ථාන බිය ඇති වෙන්නේ. දැන් ওই ෆෝබියාස් වගේ ඇති වෙන්න මේ ජීවිතේ ප්‍රශ්න විතරක් නෙමෙයි. එහෙම සංසාරික වශයෙන් යම් අපි හිතමු ගින්නෙන් පිලිස්සලා පීඩා විඳලා තියෙනවා නම් මේ ජීවිතේ කවදාවත් එහෙම බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. හැබැයි ඒතනත්ත ගින්නට බයයි. වතුරට වැටිලා මැරිලා තියෙනවා නම් මේ ජීවිතේ එහෙම අත්දැකීමක් නැහැ. හැබැයි වතුරට බයයි. එහෙම එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අපිට ධර්මයේ උගන්වන්නේ අර දැක්කොත් දැක්කාමයි කියලා. කියන්නේ මේ දේවල් වලට බැස ගන්නෙ නැතුව, එය මගේ කරගන්න නැතුව එය අර මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මතකයි කියනවා අර අපේ ඒ අපිට එනේ සිතුවිලි වලට තේ කෝප්පයක් දීලා පිළිගන්න එපා ඒක ඇවිල්ලා හැමම යන්න දෙන්න කියලා. ඉතින් ඒ වගේ කරන ඒක ඒක හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් දැන් මේ භව ගමන අපේ සම්මුති ලෝකේ අපි මේ යන ගමන එක සමාන්තරව වගේ මේක යන්නේ ස්වාමීන් වහන්සේ මේ පැත්තට මේ පැත්තට එමින් නමුත් අපි අපි සාම සසර ගමන් කරන සත්වෙ ඉන්නේ ඉතින් මට සමහර විට ප්‍රශ්නයක් එනවා ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් වශයෙන් මේක හොඳ උදාහරණයක් දන්නෙත් නෑ දැන් රතු පාට ට්‍රැෆික් ලයිට් එක ස්වාමීන් වහන්සේ අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්නවා ඒ රතු ලයිට් එක දැක්කොත් පාර හරහා යන්න එපා වැඩිහිටියෙක් වශයෙන් රියක් පදවනවා නම් අපි දන්නවා දැන් නතර කරන්න ඕනේ කියලා. ඉතින් ඒ සුවිශේෂ දැනුම අපිට අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්සේ අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට එතකොට ඒ අවස්ථාවේ මම අහන එක මෝඩ වගේ හිතෙන්න පුළුවන් සමහර ඒවා ඒ අවස්ථාවේ අපි හිතන්නේ නැහනේ මේක දැක්කොත් දැක්කමයි කියලා පාරහර යන්නේ නැහැ දැන් ඔය ඔය කතාව හරීම වටිනවා මම පෙර දිනක ඕකට හොඳ උදාහරණයක් කිව්වා අර එක දායක මහත්තයෙක් මට නිතරම දුරකථනයෙන් කතා කරලා කිව්වා හම්බුනේ දාන ටිකක් වළඳලා යන්න වඩින්න මං හරියට බණ අහනවා භාවනා කරනවා ඉතින් ඇත්තටම මට යන්න අවස්ථාවක් වුණේ ආයෙ දවසක් කතා කරනකොට කොළඹ පැත්තේ වඩිනකොට හරියන්නේ එන්න කිව්වහම ඉතින් මං කිව්වා මං එහෙනම් හෙට කොළඹ එනවා එහෙනම් පුළුවන් නම් දාන ටිකක් එහෙනම් ලෑස්ති කරන්න ඉතින් එතුමා රස්සාවෙනුත් කොහොම හරි නිවාඩුවක් දාගෙන දානෙත් හදාගෙන බලා හිටියා. ඉතින් මං ගිහිල්ලා එතුමා විතරයි ගෙදර හිටියේ. පස්සේ දානෙ ටික මට පූජා කළා. ඉතින් දානෙ වන්දනකම් එතුමා බොහොම සදහැසිතින් බිමින් වාඩි වෙලා ධර්ම කරුණු කතා කරගෙන ඉඳලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මං හරියට උනන්දුයෙන් මේ ධර්මයේ ප්‍රගුණ කරනවා දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති එහෙමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ඉතින් මම එහෙම පුහුණු කරන්න උත්සාහ කරනවා ඉතින් මම ඒක හරියට අගය කළා මේ ඉතින් ඔබතුමා ගිහියෙක් හැටියට එහෙම කරන්න කැප වෙන එක ඒක ලොකු කැපකිරීමක් කියලා මං හරියට ඒක අගය කළා අගය කරනකොට මෙතුමා කිව්වා මේ මම ඔෆිස් එකේ වැඩ කරන්නේත් එහෙම තමයි කිව්වා. එතකොට මම කිව්වා ඉතින් ඔෆිස් එකේ එහෙම වැඩ කරන්න ගියොත් නම් ඔබතුමාට ඒක කොඩි විනයක් වෙන්න බැරි කමක් නැහැ කියලා. එතකොට එතුමා ටිකක් ගැස්සිලා ඇහුවා එයි හාමුදුරුවෝ එහෙම කියන්නේ කියලා. පස්සේ මම ඇහුවා මේ ඔබතුමාට මේ ආයතනයේ මොකද්ද තියෙන තනතුර කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ වගේ තනතුරක මං ඉන්නේ. ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරනවද කියලා මම <laughs> මෙච්චර පිරිසක් වැඩ කරනවා. මං කව දැන් ඔබතුමාට තනතුර ඉහළ දාලා ඒකට අදාළ පඩියක් ගෙවලා මේ ආයතනයෙන් ඔබතුමා නඩත්තු කරන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති කියලා දැකපු දේ දැකපු දේට සීමා කරලා ඇහිච්ච දේ ඇහිච්ච දේට සීමා කරලා ඉන්න නෙමෙයිනේ ආයතනයේ මේ නිලයක් දරනකොට ඒ නිලයට අදාළ කාර්යභාරයක් තියෙනවා ඒ කාර්යභාරය සඳහා තමන්ට පල්ලෙහා ඉන්න සේවක පිරිස මෙහෙවන්න ඕනේ. ඒගොල්ලෝ හරියට ඒ වැඩේ කරනවා. ඒව බලන්න ඕන. එතකොට ඒ ටික බැලුවේ නැත්තම් එහෙම මේ මිනිස්සයා මං කිව්වා මං වගේ කෙනෙක් නම් ඔය ආයතනයේ ප්‍රධානියා ඔබතුමා වගේ කෙනෙක් මම තියාගන්නේ නැහැ. පාස තුනකට නෙවෙයි අවුරුදු තුනකට පඩි දීලා හරි අස් කරනවා. මොකද ඔය වගේ නිසා මුළු ආයතනෙම කඩා වැටෙනවා. ඊට පස්සේ එතුමා කිව්වා මේ ආම්ද්‍රෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් ආයතනයේ සියලුම ප්‍රශ්න මගේ කරපිටට ඇවිත් තියෙන්නේ මං හොයන්නේ කියලා. මං කොහෙද ඒක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් දැන් මොකද්ද එතුමාට වෙලා තියෙන්නේ මේ සිත පුහුණු කරන්න දෙසූ දහම මේ ආයතන පරිපාලනයට යොදාගන්න. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හරි පරිස්සමෙන් ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ අර ණයා වලිගෙන් අල්ලන්නා වගේ මේ ධහම වලිගෙන් අල්ලගන්න එපයි කියන. කොට දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් කියලා කියන්නේ මේක මනසට අරගෙන උපාදාන කරගන්නා ක්‍රියාවලිය ගැනයි. එහෙම නැතුව මේ භෞතික ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට ඒවා එපමණකින් බැහැර කරලා වැඩ කරන්න බෑ. දැන් අපි හිතමුකෝ කැම ටික අතට ගත්තන් පස්සේ ආ දැක්කොත් දැක්කා විතරයි කියලා වරලා කැම ටික පිඟානේ තියෙන්නලා ඒක දිහා බලලා අපිට යන්න බෑනේ. ඒක කන්න ඕනනේ. ඒක කායික අවශ්‍යතාවය. එතකොට මේ මූලික වැටහීම තියාගෙන ඒ නිසානේ අපට සම්මුතියයි පරමාර්ථයයි කියන දෙකම පිළිබඳ සමබර දැක්මක් අවශ්‍ය වෙන්නේ මෙතන. ඉතින් දැන් අපි අර ඉස්සෙල්ලා අරුණමණතුංග මහත්තයා කතා කරපු කාරණේදිත් මම ඒකයි කිව්වේ අර සමහර කෙනෙක් එහෙම ගන්නෙ නැතුව එක පැත්තකට අගතිගාමී වෙනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් දහමේ තියෙන කාරණයක්ම තමයි ඒක විතරක් වෙන් කරලා ගත්ත ගමන් අනිත් සියල්ල හැලිච්ච ගමන් ඒක දහම නෙමෙයි. එතකොට ඒක දෘෂ්ටියක් වෙනවා. එහෙමයි. ඔව්. එහෙමයි ස්වාමීනි. පැහැදිලි ස්වාමීනි. පුරුවන් සර්ණයි. පුරුවන් සර්ණයි.